This is a continuation from the previous track. This is a continuation from the previous track. පරිවර සේනාවකුත් එක්ක ඇවිල්ලා ඉන්නවා නේද? සංසාරගතවයි ඒක වෙලා තියෙන්නේ. එයා ඔක්කොම මන් දන්නේ නැත්තව අහලා දානවා. ඒකින්ද මට සිද්ධ වෙනවා දැන් දුකට හේතුව තණ්හාව කියන හැඟීම ප්‍රබල කරන්න. හරි කොහොමද ප්‍රබල? සිතුවිල්ල ප්‍රබල කරන්න මොකද කරන්න ඕනේ? නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්න මේක නම් හොඳටම දන්නවා අපි. මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මේ හැඟීම වැඩි වෙනවා. කාත් එක්ක හරි මට පොඩි තරහක් ආවට පස්සේ මම නැවත නැවත නැවත නැවත තරහෙන් තරහෙන් තරහෙන් මෙනෙහි කරනවා. ඒතකොට තරහ වැඩි වෙනවා. එහෙමනේ. හැබැයි මම මොකද කරන්නේ? වැඩ කරන ගමන් එක එක ඒවා කරන ගමන් පැත්තකින් තියලා හොන්දට පුටුවක් උඩට ඉඳගෙන කිසි වැඩක් කරන්නේ නැතුව දත් මිටි කාගෙන අර මනුස්සයා ගැන තරහෙන් මෙනෙහි කරනවා. ඉඳලාමත් එහෙම කරන වෙලාවලුත් තියෙනවනේ. අර විදිහට වැඩ කර කර ඒක කරද්දිද එක තැනකටලා ඉඳගෙන දත් මිටි කාගෙන මේ මෙනෙහි කිරීම කරපුවාමද වේගෙන් හැඟීම වැඩි වෙන්නේ. හා එක තැනක ඉඳගෙන කරපුවාම නේද? ඇයි වෙන වැඩවලට හිත යන්නේ නැහනේ. එහෙනම් කවුරු හරි කෙනෙක් කල්පනා කරනවද ඉන්නවකෝ මම ওই දුකට හේතුව තණ්හාව කියන සිතුවිල්ල එන විදිහට ඉක්මනටම හදන්න ඕනේ. හරිද? ඉක්මනටම හදන්න ඕනේ. එහෙනම් එයා මොකද කරන්න ඕනේ? ඔව් නේද? හැකි ඉක්මනින් විවේක අරගෙන විවේක කාලයක් හොයාගෙන නේද? පරයන්කේ ඉඳගෙන නේද? පුළුවන් තරම් අර සිද්ධි අරගෙන තමන්ගේ වශයෙන් අනුන්ගේ වශයෙන් ලෝකේ කොහේ හරි තියෙන ඒව අරගෙන මේ ඔක්කොමලා මේ දුකටපත් වෙලා තියෙන පිස්සු වගේ දුවන්නේ තණ්හාව කියන එකෙන්ද මෙන්න මෙතනත් තණ්හාවයි යදිලා තියෙන්නේ මෙතනත් තණ්හාව මෙතනත් තණ්හාව මෙතනත් තණ්හාව කියලා හොඳට හොඳට හොඳට මෙනෙහි කරන හැම සිද්ධියක්ම මෙනෙහි කරනවා. දන්න දේ ආය ආය මෙනෙහි කරනවා. ආන් එහෙම කරොත් ඉක්මනට වේගෙන් ඒක වර්ධනය වෙනවා. එතකොට මොකක්ද ප්‍රායෝගිකත්වය කියලා කියන්නේ? මට එක දවසක් එක තැනකදී මේක ආවේ නැහැ කියලා හිතන්නකෝ. තණ්හාවයි මේකට හේතුව කියලා ආවේ නැහැ කියලා හිතන්නකෝ. ආවේ නැත්තම් මම මොකද කරන්න ඕනේ? අඩු වෙනවනේ ලෙඩේ. අඩු වුණාට පස්සේ ඊළඟ වතාවෙදිත් මේක වෙනවා කියලා දැනගෙන ඊළඟ වතාවදී නොවන විදිහට මෙනෙහි කළ මෙනෙහි කළ හදාලා හදාලා තියාගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ එක සැරයක් පෙරදුනාට පස්සේ ආය සැරයක් පරදින්න නැති වෙන්න පුහුණු කරන්න ඕනේ. එක සැරයක් පෙරදුනාට පස්සේ ඊළඟ සැරේ පෙරදෙන්නේ නැති මම ඒකයි කිව්වේ අන්න එතනයි තැන කියලා අපේ ජීවිතේ අපි සිහියෙන් ඉන්න ඕනේ. මොකද්ද? මෙන්න මේ තැන්වලදී මම පෙරදුනා. අපි හොඳටම දන්නවා වැරද්දක් වුණාම පීඩණයකටපත් වුණාම ඒ වැරද්දේ තියෙන ප්‍රබල අකුසලය අපිට අඩු වෙනවා ටික ටික. ඒ අඩු වුණාම අපිට සිහිය එනවා. සිහිය ආපෙලාට අපි අදිෂ්ඨානයක් විතරක් ගන්නවා. ආයෙ නම් මං කවදාකවත් මේ වැරද්ද කරන්නේ නැහැ කියලා. ඒ අදිෂ්ඨානය අරගෙන ආයෙ කරනවා. කරනව නෙවෙයි කෙරෙනවා. අන්න ඒ වෙලාවට අර සිහිය ආපෙලාට මොකද කරන්න ඕනේ? තව දෙයක් එකතු කරගන්න ජීවිතේට. ආයෙ නම් මං කරන්නේ නැහැ කියන සිතුවිල්ල වැරදි. එතන තියෙන මමත්වය. එතන තියෙන මම කියන කතාව. නේද? ඒකත් එක්ක යනකොට එතන තියෙන ආත්මීය ලක්ෂණ. ආත්මීය ලක්ෂණ ඉතින් දැනෙනවනම් කරන්න දෙයක් නැහැ. නමුත් දැන් අපි ධර්මය දන්නවා. ඒකින්ද මෙන්න මේව හිතන්න ඕන. ආයෙනම් මං කෙරෙන தත්වෙට මගේ හිත තියාගන්නේ නැහැ. ආයෙනම් මම කෙරෙන්න ඉඩ දෙන්නේ නැහැ. ආයෙනම් මං කෙරෙන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? මගේ නිවැරදි සිතුවිල්ල ප්‍රබල කරගන්න ඕනේ කියලා මට දැනෙනවා. එහෙනම් මම මොකද කරන්නේ? මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හදනවා. උදාහරණයක් කාමයේ වර්ධව හැසිරීමක් වුණා. කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීමේ සිතුවිල්ල වර්ධනය කරගන්න ඕනේ කියලා දැනනවා. එහෙම හිතාගත්තා. මං ආයෙ නම් කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා හිතුවා. ආයෙ වුණා හැබැයි. දැන් දරගන්නවා. එහෙනම් මේකෙන් වැළකීමේ සිතුවිල්ල මම ප්‍රබල කරන්න ඕනේ. කොහොමද කරන්නේ? ආදීනව සහ ආනිසංස. වැළකීමෙන් ලැබෙන ආනිසංසත් කිරීමෙන් ලැබෙන ආදීනවත් හොඳට මෙනෙහි කරන්න ඕනේ. දැනගත්තට විතරක් මදි. දැනගෙන හොඳට හොඳට මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හිත හදනවා. හදලා හදලා ඒක ප්‍රබල කරගෙන ආය අර වගේ තැනක් එනවා. ආ මේ ආය පෙරදුනා. පෙරදෙනකොට බය වෙන්න එපා. හරිද? පෙරදෙන එක සෝවාන් වෙනකම්ම වෙන දෙයක්. පෙරදෙන වාර ගානයි අඩු වෙන්නේ. හුඟක් අය පෙරදිච්ච ගමන් මොකද කරන්නේ? අප්පෝ මට නම් බෑ කියලා කලින්ම අතහැරලා දානවා. වැරදෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වැරදෙන්නේ අපේ හිත අපි ප්‍රබල කරගත්තේ නැහැ. එහෙනම් වේගෙන් වැරද්දෙන් අයින් වෙන විදිහ තමයි වැරද්ද සිද්ධ වෙන්නේ නැති වෙන විදිහට හිත ප්‍රබල කරලා ප්‍රබල කරලා ප්‍රබල කරලා ආය අත්හදා බලනවා. දන්නවද සමහර අය අත්හදා බලනවා. පීනන්න පුරුදු වෙච්ච අය බහලා බලනවා. සැඩ පැහැරට බහලා බලනවා වගේ සමහර අය මම දන්නා ඉන්නවා මාත් එක කියලා තියෙනවා. වෙනදා ඊටාම දූෂිත සිතුවිලි ඇති වෙච්ච තැන් වලට ගිහිල්ලා බලනවා. හරි? මට ඒක මේක කිව්වට කමක් නැහැ. මේවා අපි දැනගන්න ඕනේ. හරි. එක පුහුණු කරන කෙනෙක්. ඇත්තට මෙයා පැවිදුණාට පස්සේ මට මෙන්න මෙහෙම කතාවක් කිව්වා. එයා හොඳට මේවා පුහුණු කරලා අන්තිමට මොකද කරේ? එයාට ඕ කරන්න ඕනේ කියලා හිතිලා ඔය ඉස්සර ඒ ඒ පුහුණු කරන්න කලින් නැත්තම් කිසිම දෙයක් දන්නේ නැති කාලෙක ඔය ගොඩාක් කැමති නට නට කියන සින්දුවක් කැමැතිම නළුවෙකුයි නිළියෙකුයි නර්ණට කියන සින්දුවක් අරගෙන බැලුවා කියලා කිව්වා දැන් කොහොමද දැනෙන්නේ කියලා. නවත්ත ගන්න බැරි තරම් hina ගියා කිව්වා. මේ නටන නාටකම දැකලා අර පැත්තට හැරෙනවා මේ පැත්තට හැරෙනවා දත් විරිත්තනවා හරි මස් උඩ යනවා හොද්දට දැවුනකවා මස් මස් උඩ යන හැටි හරිද ඒ වගේ නිකන් අර ඒක විකාර රූපය විකාර රූපී විදිහටම දැක්ක කියලා කිව්වා හිනා ගියා කිව්වා මේ පුංචි ළමයි වගේ කියලා හිතුණා කිව්වා ඊට පස්සේ මෙයාට පුදුම හිතුණා කිව්වා දෙයනේ මම මේක දිහා බලලා කොහොමද සතුටක් වෙන්නේ එතන පුංචි ළමයි වගේ පුංචි ළමයි වගේ කියලා හිතුණා කිව්වා චූටි ළමයි අර නටන්නේ දැන් තව ගස් වටවල් වල කරකිනවා විකාරේ මේක විකාරේ විකාර විදිහට දැක්කහම මේ කිව්වා පුංචි ළමයි වගේ හිතුණා කියලා කිව්වා එහෙනම් අන්න බලන්න නේද එහෙනම් මෙනෙහි කිරීමෙන් පුළුවන් අන්න ඒ වගේ தත්යකටපත් වෙන්න එහෙනම් ප්‍රබලව මෙනෙහි කර කර මෙනෙහි කර ඒ ස්ථානය හදන්න. එතකොට ඊළඟ දවසේ ආයෙ පරදින්නේ නැහැ. ඊළඟ දවසේ පරදින්නේ මේ විදිහට ඔන්න ඕක හදාගෙන යන්න ඕන. එහෙනම් අපි කුසල් වඩනවා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද? මහණෙනි, හරි ලස්සන කතාවක් තියෙනවා එතන. මහණෙනි කුසල් වඩන්ඩ කුසල් වඩන්ඩ ඇයි මං කුසල් වඩන්ඩ කියන්නේ? ඒක කරන්න පුළුවන් හින්දා බැරි නම් මං කියන්නේ නැහැ. බැරි නම් මං කියන්නේ නැහනේ කියලා. ඒ කියන්නේ මිනිස්සයාට ඕන කෙනෙකුට තමන්ගේ කුසලය වර්ධනය කරන්න පුළුවන්. අපි හැම වෙලෙම මිම්මක් තියාගන්න ඕනේ මං කොතෙන්ට යනකම් වර්ධනය කරන්න ඕනේද කියලා. කොතෙන්ට යනකම් වර්ධනය කරන්න ඕනද? තමන්ගේ ජීවිතේ ජීවත් කරනකොට වැරැද්දක් සිද්ධ වුණා නම් අකටයුත්තක් සිද්ධ වුණා නම් ඊළඟ වතාවෙදී ඒක සිද්ධ නොවන විදිහට සකස් කරේ නැත්තම් ආය මං එනවා එක තැනකට. මතකයිද ඉස්සෙල්ලාම ගත් උදාහරණේ. හේතු තිබ්බොත් වෛද්‍යවරයාට අදාළ සිතුවිල්ල එනවා. හේතු තිබ්බේ නැත්තම් එන්නෙම නැහැ. හේතු තිබ්බොත් එනවා. හේතු තිබ්බේ නැත්තම් නැති කෙනාට එන්නෙම නැහැ. ඒ වගේ වැරැද්දෙන් අත මිදෙන්න අවශ්‍ය කරන හේතුවක් තමයි කුසල සිතුවිල්ලක උත්පාදනය සහ ඒක වර්ධනය කර ගැනීම. කුසල සිතුවිල්ලක උත්පාදනය සිද්ධ වෙන්නත් ඕනේ. එහෙනම් උත්පාදනය වෙන්නේ නැත්නම් උත්පාදනය කරගන්න ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. උත්පාදනය කරගත්ත කෙනෙකුට ඒක වර්ධනය කරන්න මෙනෙහි කරන්න ඕනේ. නේද? එහෙනම් ඒක වර්ධනය කරන්න ඕනේ. අකුසලය අභිභවා යන විදිහට කුසලයේ වර්ධනය කරන්න. එව්වා කෙරුවොත් විතරයි වලකින්නේ. වලක්වා ගන්නේ නෙවෙයි වලකින්නේ. හේතු තිබ්බොත් සිද්ධ වෙනවා. හේතු නැත්තම් සිද්ධ වෙන්නේ නැහැ. දැන් පැහැදිලිද? ඒතකොට හැමදාම මෙහෙම ඉඳ වෙයිද දන්නේ හැමදාම මෙහෙම දැන් දැන් දැන් දැන් ප්‍රශ්නිකුත් තියෙනවානේ. හරි. දැන් මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට සිතුවිලි ප්‍රබල වෙනවා. හරි. මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට ප්‍රබල වෙනවා. කාලයක් මෙනෙහි නොකර ඉන්නකොට ප්‍රබල වෙච්ච ආය ආය අඩු වෙනවා. දැන් ඕක කර කර හැමදාම ඉන්න විදිහක් නේද? අන්න තැන ඊළඟ තැන. හරි. මොකක්ද මේකේ ප්‍රතිඵලය? අවසාන ප්‍රතිඵලය මොකක්ද? මේ බලන්න ඔන්න මම මෙහෙම කියන්නම් මේක අපේ ගෙදර කෙනෙක් මැරෙනවා. කොහේ හරි විශාල පිරිසක් මැරිච්ච තැනක මොකක් හරි බෝම්බයකට හරි අහුවෙලා මැරෙනවා. මිනි පෙට්ටිය ගෙදර අරන් එනවා සීල් කරලා. හරිද? දැන් කියනවා මේ අහවල් තැන හිටියේ අපි අඳුනගත්තා මේක අරින්න බෑ කියලා දැන් අපි ඉතින් මැරුණා කියන සංඥාව දැන් අපිට එනවා. සිතුවිල්ල එනවා. හැබැයි ඉතින් දැන් මැරුණා කියලා දන්නවා. දැන් මම පාංශ කූලක් දෙනවා ඔක්කොම කරනවා. හැබැයි මට මැරුණේ නෑ කියන සිතුවිලිත් එනවා. මම කාට හරි අපි ළඟ එක්කෙනෙකුට කියනවා මට මැරුණේ නෑ කියලා මම හිතන්නේ. හරි. එතකොට ළඟ එක්කෙනෙක් කියලා කියනවා එහෙම හිතන්න යන්න එපා. හරි අපේ එක්කෙනත් එතන හිටියනේ ඔය රටේ ඉන්න තියෝ කියනවා. කිව්වා මම ඉතින් නෑ මැරුණා මැරුණා මැරුණා කියලා හිතුවට සැරයක් දෙසරයක් හරි මැරෙන්න නැති විතර කොහේ හරි ඉඳලා එයි කියලා හිතෙනවා. දැන් දෙකම එනවා. නේද? හරි. දැන් මේ මැරුන් මේක හරි සිතුවිල්ල දැනගන්න නම් මොකද කරන්න ඕන? අර පෙට්ටිය විවර කරලා බලන්න ඕන. අපි හිතමු යම් වෙලාවක මේක විවර කරලා බැලුවා. බලන්න ඔන්න මෙන්න කියලා. බලනකොටත් මේකේ කෑරි කෑරි තිබ්බේ. ඒත් මට අඳුරගන්න බැරි වුණා. අඳුරගන්න ඔන්න මෙන්න කියන වෙලාව වෙනකුනුත් මට මැරිලා නෑ කියන සිතුවිල්ල එන ස්වභාවය තියෙනවා. එන ස්වභාවය තියෙනවා. ඔන්න බලන්න එන ස්වභාවය තියෙනවා. ඒකයි යගෙන්නේ. හැබැයි මම එක පාටම අඳුර ගන්නවා උපන් ලපයක් හරි මොකක් හරි දැකලා ඇඳුමක් හරි දැකලා අඳුර ගන්නවා මේ නම් මෙහෙමයි කියලා. අන්න ඒ අඳුනා ගැනීම සිද්ධ වෙන්නේ එක සිතකින්ද නැද්ද? එක සිතකින් සිද්ධ වෙන්නේ හඳුනා ගැනීම. අන්නේ හඳුනා ගැනීම සිද්ධ වෙන අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාවෙන් ඉස්සෙල්ලා මැරුණේ නෑ කියන සිතුවිලි එනවා. හඳුනා ගන්න සිතුවිල්ල තියෙනවා. හඳුනාගත්තයින් පස්සේ මැරුණේ නෑ කියන සිතුවිල්ල එන්නෙම නෑ. නේද? නේද? ඔන්න ඔය හඳුනාගත් එක වැටෙන්නේ කොතෙන්ද? ඒ සිත වැටෙන්නේ මේ දැන් ගොඩවල් දෙකක්. එකක් තමයි මරුණා කියන සිතුවිලි එන ස්වභාවය තියෙන සිත. අනිත් පැත්ත තමයි මරුණා කියන සිතුවිලි එන්නේ නැති ස්වභාවය තියෙන ටික. අර අඳුනාගත්ත සිත. ඒක සිතන්නේ ඒක වැටෙන්නේ කොයි කොටද? ඒ සිතෙන් මොකද්ද කරපු කෘත්‍ය? කෘත්‍යයක් වුණා. මොකද්ද? මැරුණේ නෑ කියන සිත ආය කවදාකවත් එන්නේ නැති වෙන්නේ විනාශ කරලා දැම්මා. ඒ ස්වභාවයම නැති කරා. නේද? ඒ කෘත්‍ය සිද්ධ වුණේ කොතනින්ද? ඒ සිතෙන්. ඒ සිත කරපු ක්‍රියාව තමයි ඒ සිතෙන් සිද්ධ වෙච්ච කාරණාව තමයි. එතනින් එහාට ආය මෙයාට මැරුණේ නැහැ කියන සිතුවිලි වෙන ස්වභාවයම නැති වෙලා ගියා. එහෙනම් මැරුණේ නැහැ කියන සිතුවිල්ල ප්‍රහාණය කරා මේ සිත. ආයෙක එන්නේ නැති වෙන්නේ නැති කරා. එන්න ඒ වගේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අකුසලය එන්නේ නැහැ පංච උපාදානස්කන්ධය හඳුනාගත්තොත්. අන්නේ හඳුනා ගන්න සිතට කියනවා මාර්ග සිත කියලා. හරි? මාර්ගසිත උපද්දවා ගත්තොත් ඒ මාර්ගසිත ඇවිල්ලා පු탁ජන පැත්තට වැටෙන්නේ නැහැ. ඵලයේ පැත්තට වැටෙන්නේ නැහැ. ඒක චිත්තක්ෂණය විතරයි. ඒකට කියනවා මාර්ගය කියලා. හරිද? ඒක පෘථග්ජන පැත්තටත් නෑ. ඒක ඵලයේ පැත්තටත් නෑ. එන්න ඒ චිත්තය උපදින්නේ ප්‍රහාණයෙන්මයි. කුමක්ද ප්‍රහාණය කරේ? පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන අවිද්‍යාවයි ප්‍රහාණය කරන්නේ. හරිද? ඒ කියන්නේ අන්න ඒකට කියනවා මාර්ගසිත කියලා. එහෙනම් මේ කුසලයේ වර්ධනය කර කර වර්ධනය කර කර වර්ධනය කර කර වර්ධනය කර කර අපි යන්නේ කොහෙටද? මාර්ගසිත උපදවා ගන්න. අන්න ඒකට කියනවා නිවන් දකින්නවා කියලා. හරිද? එතකොට එහෙනම් දැන් අපි කුසලයේ ප්‍රබල කරන්න ඕන කියන එකක් දන්නවා. නේද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන ක්‍රමවේදයක් ගැන දන්නවා. දැන් මේ ටික ආය අමුණ ගන්න වෙනවා එක තැනකට ගොතා ගන්න වෙනවා මේ ටික ඔක්කොම අරගෙන. දැන් ආය ඔන්න කොහෙදෝ ගියා ආය පාර අරගෙන ගිහිල්ලා අන්න අර තැනක් පෙන්නවා. මේක යන්න ඕන කඩයිම මොකද්ද කියලා පෙන්නවා. නේද? එතෙන්ට ආයසරයක් ගලප ගන්න ඕනේ. දැන් ආපු කතාව. හරි. දැන් අපි යනවා බුදුරජාන් වහන්සේ මේක අර්ථ දක්වලා තියෙන හැටි බලන්න. බුදුරජාන් වහන්සේ අර්ථ දක්වලා තියෙන ආර්ය ශ්‍රැංග මාර්ගය ගැන. අය මේ වාරිය වට්ටංගිකෝ මග්ගෝ සීයති දං කියලා නේද? කොහොමද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ භාවිතා කර මේ තමයි පළවෙනි ධර්ම දේශනාව බුදුරජාන් වහන්සේගේ ධම්මසක්කවතුම් සූත්‍රය. නේද? ඒකේ චතුරාර්ය සත්‍ය ගැන අපූර්වට තියෙනවා. එවං පිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඥාන දස්සනං සුවිසුද්ධං නහෝසි කියලා. එහෙනම් ත්‍රිපරිවට්ටයක් ගැන කියනවා සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘත ඥානෙ කියලා. හරි? ඒ කියන්නේ දැන් අපි කතා කරපු දුක නේද? ඒ ඒක පිළිබඳ කලයුත්ත සහ කලායය දැන ගැනීම. සත්‍ය, කෘත්‍ය, කෘත අපේ මනස එක දැනගන්නවා කියලා. හරි. එතකොට දුක නම් කල යුතු දේ පිරිසිදු දැන ගැනීම. සමුදය නම් කල යුතු දේ ප්‍රහාණය කිරීම. නිරෝධය නම් කළ යුතු දේ සාක්ෂාත් කිරීම. මාර්ගය නම් කළ යුතු දේ භාවිතා කිරීම. අනේ නම් භාවිතා කරන්න ඕන කියන වචනේ එන්නේ ඔතනින්. හරි භාවිතා කරන්න ඕන චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ත්‍රිපරිවට්ටයක් තියෙනවා. ද්වාදසාකාරයක් තියෙනවා. හරි. ද්වාදසාකාරයක් කියන්නේ 12ක්. 12 චතුරාර්ය සත්‍ය සත්‍ය කෘත්‍ය සත්‍ය කෘත්‍ය කෘත වශයෙන් හතරවරක් තුනක් තමයි 12 හැදෙන්නේ. එතකොට මේ ආරක්ෂාක මාර්ගය භාවිතා කරන්නන් තුල ඇතිවෙන මානසික විපර්යාසය හරි අපූර්වට ධම්සක් පැතුම් සූත්‍රයේ තියෙනවා. චක්කකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තේ තමයි මානසික පෙරලිය. නුවණැස ඇති කරන චක්කුකරණී ඥානය ඇති කරන හිත සමාහිත කරන ලෝකයේ නේද අභිඥාය ලෝකයේ සත්‍ය తত্ত্বය නොයෙකුත් අභිඥාවන් ඇති කරන සම්බෝධාය නිබ්බාන සංගති මාර්ගසිත ඇති කරන ඵලසිත ඇති කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. දැන් මේත් එක්කම යනවා අපි මහා චත්තාරික සූත්‍රය පැත්තට. මේකේදී ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා. එතන තියෙනවා මාර්ග සමාධිය ගැන. හරිද? මාර්ග සමාධිය කියලා කියන්නේ ඔය මාර්ගසිත ඇති කරන අවස්ථාව. හරි. මාර්ගසිත ඇති කරන අවස්ථාව කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඒකේ වෙන්න ඕන මොකක්ද කියලා. දැන් අපි අර කුසලය ප්‍රබල කරනවා ප්‍රබල කරනවා කියලා කිව්වා නේද? දැන් එතනින් මේ පටන් ගමු. සම්මා කම්මන්ත කියන එක තේරණයකින් මම පටන් ගන්නම් ඉස්සෙල්ලා. නැත්නම් සම්මා සංකප්ප. සම්මා සංකප්ප වල තියෙන මෛත්‍රිය කියලා එකක්. නේද? මෛත්‍රිය කියන ගුණාංගය ඒ මෛත්‍රිය කියන හැඟීම චේතනාව එක එක්කෙනාට එක එක්කෙනාට එක එක්කෙනාට තියෙන්නේ එකම ගානටද නෑ වෙනස් අපි ඉස්සෙල්ලා ගිහ මෙනෙහි කර කර මෙනෙහි කර වර්ධනය කරන්න පුළුවන් කියලා එක්කෙනෙක්ම ගත්තාම කාලෙන් කාලෙට කොහොමද තියෙන්නේ අඩු වැඩි වෙමින් තියෙනවා නේද කාලයකට වැඩි කාලයකට අඩු එහෙනම් මේක හරියට නිකන් මේක හරියට නිකන් මෙහෙම අඩු වැඩි වෙවි හැම වෙලෙම තියෙන එකක් මෛත්‍රිය කියන එක ඒක පිළිගන්නවද හොඳට මෙනෙහි කරන කාලයට වැඩි අඩුවෙන් මෙනෙහි කරන කාලයට අඩුයි. ඒ අපේ හිතේ ස්වභාවයක් ඒක. හරි? මේකේ මොකක් හරි කඩයිමක් නැද්ද දන්නේ දැන් සම්මා සංකප්ප කියන කොට තව දෙකක් වැටෙනවා. නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාස සංකල්පනා, අවිහිංසා සංකල්පනා. මේ තුනම එහෙමයි. නේද? එතකොට මේ තුනම ගත්තොත් එහෙම මේවා වර්ධනය කරගෙන කරගෙන කරගෙන කරගෙන කරගෙන යන කෙනෙකුට හරිද? මේක යම්කිසි කඩයිමක් තියෙනවද දන්නේ අන්න ඒකේ ප්‍රබලම අවස්ථාවක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණා කියලා. චේතසෝ අබිනිරෝපණා සිතෙහි නැగిලා මෛත්‍රිය විතරක් හිතේ නැగిලා අර්පණා තත්ත්වයටපත් වෙලා. එහෙනම් මෛත්‍රිය වර්ධනය කරලා ධ්‍යාන මට්ටමකට ආසන්න මට්ටමක් ඔන්න මෙන්න ධානය, ඔන්න මෙන්න කියන මට්ටම කල්පනා මට්ටම කියලා කියන්නේ. එහෙනම් මේ ඒ කියන්නේ ධානයක්ම තමයි කියලා අපි ගමු. එතකොට මෙන්න මේ ධාන මට්ටමකට මේකපත් කරගත්තා කියන්නේ මෛත්‍රී චේතනාව වර්ධනය කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා නැවත කිසිම ඒ ඒ මොහොතේ වෙනත් කිසිදු සිතුවිල්ලක් එන්නේ නැති විදිහට වෙනත් කිසිම චෛතසිකයකින් බාධාවක් එන්නේ නැති විදිහට මෛත්‍රී හිතේ ඉර වෙලා. ඒක විතරක් ඇඳලා තියෙනවා. හරිද? එහෙම කරන්න පුළුවන් දන්නේ එහෙම තැනකට අපේ හිතපත් කරන්න පුළුවන් දන්නේ බලන්න යම්කිසි හැඟීමක් ප්‍රබල කරන්න ප්‍රබල කරන්න ප්‍රබල කරන්න ඒ හැඟීම අපේ හිතේ නැවත නැවත මතුවෙන වාර ගන්න වැඩිද නැද්ද? ඒ කවුද දන්නේ කරන්නේ? අන්න හිතමයි කියලා කියනවා. අන්න ඒකට කියනවා විතක්ක කියන චෛතසිකයේ හැටි. විතක්ක කියන චෛතසිකයේ හැටි විතක්ක කියන චෛතසිකය ගැන අපි දන්නවා. ඒක ප්‍රකීර්ණක චෛතසිකය. ප්‍රකීර්ණ චෛතසිකය කියන්නේ මොනවද? ඒකට කියන්නේ හරියට කවුද කපටි යාළුවා වගේ කියලා. හරිද? චෛතසික එකතු වෙලා තමයි චෛතසිකයන්ගේ ඒකරාශී වීමකින් තමයි සිත් හැදෙන්නේ. සිතට හැදෙන්න හේතු වෙන දෙයක් චෛතසිකය කියලා කියන්නේ. එතකොට සිත නොවන සිතෙන් අන්‍ය වූ ක්‍රියාවක්. හරි සිත ගන්න අරමුණම ගන්න සිතත් එක්කම ඇති වෙලා සිතත් එක්කම නැති වෙලා යන ධර්මතාවයක් චෛතසිකය කියලා කියන්නේ. එතකොට එහෙනම් මේ විතක්ක කියන චෛතසිකය අපේ මානසිකාරයේ සකස් වෙන එකක්. අපිට උරුම වෙච්ච එකක්. එයාගේ වැඩේ දැන් වාහනයක් ගැන හිතුවා කියන්නකෝ. මට අහවල් જાති වාහනයක් ගන්න ඕන කියලා හිතුණා කියන්නකෝ. ඒක ගැන දවස් දෙකක් හිතුවට පස්සේ පාරේ යනකොට වැඩියෙන්ම පේන්නේ කෝකද? ඒව මෙච්චර කල් තිබෙන්නේ නැද්ද කියලා හිතනවා. ඒ මෙච්චර කල් තිබිලා සිත ඒක අරමුණු කරලා නැහැ. දැන් හිත නංවනවා ඒකේ. නිකන් ඉන්නකොටත් හිත නංවනවා. ඒක තමයි කියන්නේ අකුසලයේ පැත්තටත් යනවා මෙයා. කුසලයේ පැත්තටත් යනවා. අන්න කුසලයේ පැත්තට හරවගත්තොත් ඒක විතර්කෙත් යන්නේ කුසලයේ පැත්තටමයි. මේක වර්ධනය කරන්න වර්ධනය කරන්න මතක් වෙන වාර ගන්න එන්න එන්න එන්න එයා උස්සලා තියෙන යර්මනේ. උස්සලා තියෙන වාර ගන්න වැඩි වෙනවා. හරිද? දැන් කෙනෙක් මේක දැනගෙන මොකද කරේ? ඉන්නවක මං කරන්න වැඩේ මේ තරහෙන් අයින් වෙන්න තියෙන හොඳම වැඩේ මේක කියලා. හරිද? ඕනම තත්වයක් යටතේ මට තරහ අයින් කරගෙන වාසය කරන්න ඕනේ කියලා තේරිලා මොකද කරන්නේ? මෙයා එක තැනකට වෙලා දත්මිටි කාගෙන මෛත්‍රී වර්ධනය කරනවා. හරිද? මෛත්‍රී වර්ධනය කරන හැටි මම කියන්න යන්නේ. ඒකට පැය තුනක් විතර ඕනේ. නේද? ඒක ගැන අපි කතා කරලා තියෙනවා. ඉතින් මේ කටට හොයා ගන්න පුළුවන්. අද අපි මේ කතා කරන්නේ ක්‍රමවේදය ගැන. ක්‍රමවේදය දැනගත්තට පස්සේ නේද? තැන් තැන් වලට ගිහිලා ඒවා මිලදී ගන්න පුළුවන්. නේද? මාකට් එක කොහෙද කියලා දන්නවනම් නේද? හොයාගත්ත හැකි ඕන දේ ගන්න පුළුවන්. ඒකේ වැදගත්කම දන්නවනම්. එහෙනම් මෛත්‍රිය වර්ධනය කරන්න පුළුවන්. මෛත්‍රිය කියලා කියන්නේ අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෙක් කෙරෙහි තියෙන හැඟීම වගේ හැඟීමක් මුළු ලෝකෙම කෙරේ. සියලු සත්වයන් කෙරේ. එතන හිතවත්කම්, අහිතවත්කම්, මැදිහත්කම්, වෛරීකම් නැත. හිතවත්කම්, අහිතවත්කම්, මැදිහත්කම්, වෛරීකම් නෑ මෛත්‍රී වර්ධනය කරන කෙනෙකුට. ඔක්කොම ගැන තියෙන්නේ ඒක හැඟීමක්. තමන්ගේ දරුවට විශේෂයෙන් සලකනවා. ඒ සලකන්නේ යුතුයකමක් විදිහට. ඒක මගේ ඒ ඒ දරුවාගේ අයිතියක් ඒක. මොකද මගේ ළඟ බිහි වෙච්ච දරුවාගේ යුතුයකම් ටික මම කරන්න ඕනේ. හැබැයි ඒ දරුවා ගැනත් අනිත් දරුවා ගැනත් තියෙන එකම එකම චේතනාව. ඒක තියාගෙන අවබෝධයෙන් කටයුතු කරනවා. හරි. එන්න එහෙම ඒක කියන්නේ මේවා ඔක්කොම ප්‍රායෝගිකයි. ඔය කෙනෙක් හිතන්න පුළුවන් ඔක්කොම ගැන එක හැම ගේම ආපුවාම අපේ කාට සලකන්නේ නැද්ද කියලා. නෑ පොඩ්ඩක්වත් අඩු කරලා නෑ අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා කෙරෙහි තියෙන හැඟීම හා සමාන හැඟීමක් අනිත් අය. ඒතකොට දරුවාට තියෙන ආදරේ අඩු වෙලාද? නෑ. එහෙම එකක් නෑ. එහෙනම් ඔන්න ඔය විදිහට මේක වර්ධනය කරගන්නවා. මේක නැවත නැවත මේ අරමුණේ හිත නගිනකොට නගනකොට නගනකොට නගනකොට නැවත නැවත මේ වාරගාන වැඩි වෙනවා. ඉතින් භාවනාවක් විදිහට මේක කරන කෙනාට හිතේ ඒ අරමුණ ඒ විතර්ක චෛතසිකයෙන් නංවලා විචාර චෛතසික කියන්නේ ඒකේ විසිර යාම. ඒ විසිර යන හිඳයි නැවත නංවන්න වෙන්නේ. නැත්නම් ඕන වෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒ විදිහට මේක අපි ප්‍රායෝගිකව මට කියන්නේ එහෙම ලෝකය ගැනම තනි මෛත්‍රී සිතක් ආවා මට. ඒක මම නැවත ඒක එන විදිහට කරපු යම් මෙනෙහි කිරීමක් තියෙනවා. ඒ මෙනෙහි කිරීම නැවත නැවත නැවත කරොත් විනාඩියකට පැයකට සැරයක් නම් ඒ හැඟීම ආවේ. ඒක විනාඩියකට සැරයක් එන ගානට හැදෙනවද නැද්ද? එයි මම මෙනෙහි කරොත් ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න මතක් වෙනවා ආර ගන්න වැඩි. තවත් මෙයා අතරින් නැතුව මෙනෙහි කරනවා. එහෙම කරලා විනාඩියකට 10 15 වතාවක් හැදෙන ගානට එනවද නැද්ද? එනවා. එහෙනම් තවත් මෙයා භාවනාවක ඉඳගෙන පරයන්කෙන් ඉඳගෙන මේක වර්ධනය කරනවා. එහෙම වර්ධනය කර කර ඉන්න වෙලාවක සම්පූර්ණයෙන් ඒ හැඟීමේ විතරක් හිත හිර වෙනවා. යම්කිසි අරමුණක හිත හිර වෙනකොට, ඒ කියන්නේ අරමුණට විතරක් හිත නැගෙනකොට අපි දන්නවා හොඳටම ආරම්මණයන් කියන්නේ මොනවද කියලා. හරිද? අරමුණු. බාහිර අරමුණු කියලා කියන්නේ අපේ ඉන්ද්‍රියන් එක්ක යම්කිසි කොටසක ගැටීමක් සිද්ධ වෙලා. හරිද? යම්කිසි රූප දැන් ශබ්ද ආරම්මණයක් නම් ශබ්දයට අදාළ රූප කොටසක මේ මොකද්ද සෝත ප්‍රසාදයත් එක්ක ගැටීමක් ඇති වෙලා යම් විඥානයක් උපදිනවනම් විඥානයක් උපදින උපදීම සඳහා සෝත ප්‍රසාදයත් එක්ක ගැටෙන රූප කොටසට කියනවා රූපාරම්මණය කියලා. නේ මොකද සද්දාරම්මණය කියලා. සෝතාරම්මණය කියලා කියනවා. සෝතේට අරමුණු වෙච්ච රූප කොටසක් තියෙන ඒ මොහොතේ මෙතන ගැටිච්ච එක. හැබැයි ඒ කොයි වෙලාවකද විඥානයක් ඉපදීමේදී හරිද ඇහත් එක්ක නැත්නම් චක්කු ප්‍රසාදයට එක්ක යම්කිසි ගැටෙන රූප කොටසක් තියෙනවා නම් චක්කු විඥානයක් ඉපදීමේදී අන්න ඒකට කියනවා රූපාරම්මණයක් කියලා. එහෙනම් අපේ අරමුණ සම්පූර්ණ මනෝ අරමුණකට ගියාම විඥානය එකවර අනිත් ඉන්ද්‍රියන් කීපයක උපදිනවද? නෑ. එහෙනම් ස්පර්ශයක්වත් නැත. නේද? කාය ස්පර්ශයක්වත් නෑ શબ્දයක් නෑ සද්ද වටේ වුණ තරම් තියෙනවා මෙයා මෙන්න මෙහෙ ඉන්නවා හරිද මේක කැඩෙන්නේ නැතුව ගල් ගෙඩිය වගේ ආරින්න පුළුවන් තත්යකට මේකපත් කරන්න පුළුවන්මයිද බැයිද අන්නේ අර්පණා தත්වෙට මේකපත් කරපුවාම කියනවා අන්න දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ අංග 8ක් නේද ඒ තමයි කුසල් වර්ධනය කළ හැකි අටපැත්ත. අටපැත්තකින් අපි මේක වර්ධනය කරන්න ඕනේ. මේ අටෙන් අපිට ජීවිතයේ ජීවන සියලු දුක් නැති කරගන්න ක්‍රමයක් හම්බුණා. හැබැයි උනේ මේවා යටපත් වෙලා නම් දුක් විඳිනවා අපි. හරිද? කායික දුක් විඳින්නේ අතීත ප්‍රශ්නේ හින්දා. ඒකද මේ ඒක පොඩ්ඩකින් පැත්තකින් තිබ්බා. ඒක අයින් වෙන්නේ පිරිනිවන් පෑවට පස්සේ. හරිද? එහෙනම් මානසික දුක් විඳින්නේ නම් මේ හැම වෙලේම තරහෙන් දුක් විඳින්නේ මෛත්‍රිය නැති හින්දා, රාගයෙන් දුක් විඳින්නේ අසුබේ නැති හින්දා. එතකොට දැන් මේවා යටපත් වෙයි, එහාට මෙහාට වෙයි ආවේ. දැන් මෙයා මොකද කරන්නේ? මෛත්‍රිය ඉස්සුවා උඩටම. හරිද? ඒ වගේම අර පැත්තෙන් සම්මා වාචා කියන්නේ අන්නේ මෛත්‍රිය උඩටම ඉස්සුව. දැන් මේ 8න් එකක් උඩටම උස්සගෙන තියෙන්නේ. හරි? අන්න ඒ ගානට ඉස්සුනහම ඒකට කියනවා මාර්ග අංගයක් කියලා. ආයෙනම් ඒ ගානට ඉස්සුනොත් මනසේ ඒක මාර්ගංගයක් දක්වා ඒ කියන්නේ ඒක ඉහළ මට්ටමට ඇවිල්ලා. ඒ ගානට ආපුවාම කියන එකට මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. හරිද? එතෙන්ට ආපුවාම චේතෝ විමුක්තිය කියනවා. හැබැයි මෙයා තාම මාර්ගංගේ උනේ නැහැ. චේතෝ විමුක්තිය ගැන දේශනා කරපු තැන තියෙනවා චේතෝ විමුක්තිය ආකාර දෙකක් කොට දේශනා කරනවා කියලා. හරිද? චේතෝ විමුක්තිය ආකාර දෙකක් කොට දේශනා කරලා තියෙන්නේ කොහොමද? එකක් ආර්ය චේතෝ විමුක්තිය. ආර්ය මෛත්‍රී චේතෝ විමුක්තිය. අනිත් එක අනාර්යව මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. දැන් අපි මේ ගානට මේ වර්ධනය කරගෙන සාමාන්‍ය මෛත්‍රී භාවනාව වර්ධනය කළ මේ ගානට වර්ධනය කරන් ඉන්න මෛත්‍රියට කියන්නේ අනාර්ය වූ මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. හරිද? මම දැන් පැහැදිලි කරන්නම්. ඔය විදිහටම අනිත් අංග 8ක් මේකේ උපරිම තලයකට අනිත් අංග ටික වර්ධනය වෙන්න ඕනේ. ඒක ගැනත් අපි දැන් කතා කරමු මම මේ චේතෝ විමුක්තිය ගැන කියපු නිසා කියන්නේ මේ අංග 8ම මේ විදිහට වර්ධනය වුණාට පස්සේ අංග 8ම අවශ්‍යතන්ට වර්ධනය වෙනවා හරිද වර්ධනය වුණා මේ අංග 8 එකතු කරන සමාධියට කියනවා මාර්ග සමාධිය කියලා හරිද මේ අංග 8 එකතු කරන සමාධියට කියනවා මාර්ග සමාධිය කියලා ඔය අංග 8ම එකතු වෙන්නේ මිත්‍යාදිත්‍ති ප්‍රහාණය අරමුණෙන් මිත්‍යා වාචා ප්‍රහාණ අරමුණෙන් මිත්‍යා සංකප්ප ප්‍රහාණ එකම අරමුණ ප්‍රහාණයයි ඒ අරමුණෙන් මේ අංගාට එකතු වෙනවා අන්නේ එකතු වෙන වෙලාවට කියනවා මාර්ග සමාධිය කියලා. අන්නේ එකතු වෙන ආවේ මෙතන තියෙන්නේත් මෛත්‍රී චේතෝ විමුක්තියමයි. මෙයා දැන් වෙන වැඩකට ගිහිලා තියෙන්නේ. ඒ කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. හරි? ඒකට කියනවා ආර්ය මෛත්‍රියතු විමුක්තිය කියලා. එතකොට අපි මේක හරියට අර්ථ දක්වගත්තේ නැත්නම් නේද? ගවේෂකයෝ මම එකට කියනවා ගවේෂකයෝ කියලා. නිකන් හිටියේ නෑ. නිකම් මිනිස්සු ආර්ය චේතෝ විමුක්තිය අනාර්ය චේතෝ විමුක්තිය ගැන කතා කරේ නැහැ. යටි ඔහේ වෙන මොන හරි කියෝ කියෝ හිටියා. නේද? ගවේෂණය කරන අයට ඇත්තට මේවා සමහරවිට පැටලෙනවා. පැටලුණා ආර්ය චේතෝ විමුක්තිය හොයපු අය කියනවා අනාර්ය චේතෝ විමුක්තිය කියලා. ඒක ඒක බුදුරජාන් වහන්සේ වර්ණනා කරනවා මෛත්‍රී චේතෝ විමුක්තිය දෙකෙන් එකක්. වර්ණනා කරනවා වර්ණනා කරන්නේ හැමදාම මෛත්‍රිය වර්ධනය කරගෙන මෛත්‍රියෙම ඉන්න මිනිස්යාවද නැත්නම් ඒක ආර්ය තත්ත්වයටපත් කරගන්න කෙනාවද? ඇයි? සාරා සංකේය කල්පලක්ෂයත් ඉති පෙරම්දම් පිරුවේ මිනිසුන්ගේ දුක් නැති කරවීම සඳහා නේද? එහෙනම් අන්න කියනවා මම ආර්ය මෛත්‍රී චේතෝ විමුක්තියම උතුම් කොට දේශනා කරනවා කියලා. ඒක තමයි උතුම් මේක ඇත්ත. ඒකේ කිසිම තේරුමක් තියනවද? අනාර්ය චේතෝ විමුක්තිය වර්ධනය කරන්න එපා කියලා? නේද? ගවේෂකයින්ට වර්ධින වෙලාවකට. එතකොට ඒ මගේ යනවා අපි වැරදිලා. එතකොට මේවා අපි සාකච්ඡාවෙන් පැහැදිලි කරගන්න ඕනේ. කාරණා සහිතව පැහැදිලි කරගන්න ඕනේ. නේද? මම ඔක ටිකක් අවඥා සාගත කතාවකුත් කියනවා. ඒ තමයි අපි දන්නවා සුසන්තිකා ජයසිංහ කියන මහත්මිය එක සැරයක් ඔලිම්පික් පදකමක් දිනවා. එතකොට ඔලිම්පික් පදක්කම දිනන්න දුවපු වෙලාවක් තියෙනවා. ඒක තරඟකදී එයා ඇතන ඔලිම්පික් පදක්කම ගත්තා. ඒකෙන් නේද එයාට ලොකුම කීර්තිය හම්බුනේ. නේද? ඉතින් අපරාධනේ උවිත කලින් මහන්සි වුණේ. එයාට නේද? උවිත කලින් එක සැරයක්වත් දුවන්නේ නැතුව මෙතෙන්ට ඇවිල්ලා ඒක දුවලා මෙඩල් එක ගත්තා නම් ඉවරයි. මොකද කියන්නේ? ආ එහෙම බෑ. නේද? ඇයි එහෙම බැරි? එතෙන්ට එන්න පුහුණු වෙන්න ඕනේ. එහෙනම් ආර්ය මෛත්‍රී චේතෝ විමුක්තිය කියන එක උපදවා ගන්න නම් ඊට කලින් මෛත්‍රී චේතෝ විමුක්තිය උපදවා ගත යුතු තියෙනවා. නේද? මේක පූර්ව ප්‍රතිපදාවන් හරි. ඒක ඒක ඒක ලෝකෝත්තර ලෞකික මාර්ගය කියලා කියන්නේ. හරිද? එහෙනම් ඒක වර්ණනා කරන්නේ නැහැ. ලෞකික මාර්ගය වර්ණනා කරන්නේ. මොකද අපි ඉහළම තැනට ගියත් මෛත්‍රී ධ්‍යාන උපදවා ගත්ත කෙනා පිරිහෙනවා. හරිද? ඔය ධ්‍යාන උපදවාගෙන වාසය කිරීම අම්මා මැරුණොත් සමහර විට ඔක්කොම ඉවරයි. සමහර විදර්ශනාවක් නැත්තම් තාත්තා මැරුණොත් ඔක්කොම ඉවරයි. මොන හරි ව්‍යසනයක් වෙච්ච ගමන් ඔක්කොම වතුරේ. ඒකයි ඒක වර්ණනා කරන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේ. නමුත් ඒක එපා කියනව නෙවෙයි මේ. හරි. දැන් බලමු අනිත් අංගයන් දිහා මේකත් එක්ක එකමුතු වෙන අනිත් අංගයන් මොනවද කියලා චුට්ටක් බලමු අපි. සම්මා කම්මන්ත. සම්මා වාචා කියන තැනට එන්න. සම්මා වාචා සම්මා කම්මන්ත කියන දෙකම ගමු ඒකට සම්මා ආජීව කියන තුනම ගමු සම්මා වාචා කියනකොට තියෙන්නේ පාණාතිපාතා වේරමණී අදින්නාදාන වේ සම්මා කම්මන්ත කියන තියෙන්නේ පාණාතිපාතා වේරමණී අදින්නාදාන වේරමණී කාමසුමිච්ඡාචාර වේරමණී සම්මා වාචා කියන තියෙන්නේ මුසාවාදා පිසුනාවාචා පරසවාචා සම්ප්‍රප්පලාප හරි එතකොට සාමාන්‍ය ලෞකික පැත්තේ නැත්නම් අපි ඔය කියන සාමාන්‍ය සම්මා කම්මන්තය මොකක්ද ඔය වේරමණී මේක මා කුසල් අඩුයි කියලා නේද? තියෙනවා සමහර අයට ඉක්මනට යට වෙලා යනවා. සමහර අයට එහෙම නැහැ. එහෙනම් මේක මම කිව්වා ආදීනව අන්න එතකොට තියෙන්නේ වේරමණී විතරක් නෙවෙයි. ඒකේ තියෙනවා ආරති, විරති, පටිවිරති වේරමණී. රතිය කියන්නේ ඇලීම. විරතිය කියන්නේ නොඇලීම. එතකොට අරතිය කියන්නේ නොඇලීම. විරතිය කියන්නේ ඇලීමෙන් වෙන්වීම. පටිවිරතිය කියන්නේ සම්පූර්ණයෙන්ම වෙන්වීම. එහෙනම් මාර්ග හිත දක්වා මේක වර්ධනය වෙනකොට අපේ වෙන්නත් නේ කාමේ වර්ධවා හැසිරීමෙන් පිළිබඳ ඇලීම් මාත්‍රයක්වත් නැහැ. ඒකෙන් වෙන් වෙනවා. ඒකෙන් සම්පූර්ණයෙන් වෙන් වෙනවා. අන්නේ ගාන්ට මේක වර්ධනය කරනවා. හරිද? අන්නේ ගාන්ට මේක වර්ධනය කරනවා. ඒ අංග අට එකතු කරන සමාධියට කියනවා මාර්ග එයා තමයි අලවලා තියන්නේ ඔක්කොම ටික. කට්ටියම එකතු කළා මෙහෙ එන්න අපි ඔක්කොම එකතු වෙලා යන් කියලා එක යනවා වගේ. හරිද? ඒකට කියනවා මාර්ග සමාධිය කියලා. ඒ සමාධිය ඇති කරගන්නත් කලින් සමාධිය වර්ධනය කරලා පුරුදු පුහුණු කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට මේ අපි සාමාන්‍ය ජීවිතයේ පුරුදු කරන ලෞකික වශයෙන් පුරුදු කරන හැම ක්‍රියාවක්ම යහපත් වශයෙන් තියෙන අට අට පැත්තකින් වර්ධනය කරන කුසලය යම් දවසක ඔය කඩේම දක්වා වර්ධනය කරගත්තට පස්සේ ඔන්න අපිට ලෝකයේ ඉක්මවා යන නුවණ පහළ වෙනවා. ලෝකිකඥාන කියන්නේ පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අවබෝධ වෙන්න ඔය ටික ඕන වෙන හැටි අපි කතා කරමු. හරිද? නිකම්ම ඕක පිළිගන්න එපා. සම්මා දිට්ඨිය කොහොමද ඕන වෙන්නේ? සම්මා සංකප්පය කොහොමද ඕන වෙන්නේ කියලා අපි සාකච්ඡා කරමු. මොකද මේ ඔක්කොගේම කාරණා ඔන්න ඔය කියන අවස්ථාවේදී අපිට වෙන්නේ පංච පාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණය අවබෝධ වෙන පළවෙනි වතාවට. හරිද? එතනදී ඇති වෙන අවිද්‍යාව නැතිවීම හින්දා පළවෙනි වතාවේදී ඔබ සිද්ධ වුණාම සක්කාය දිට්ඨිය අයින් වෙනවා. සක්කාය දිට්ඨිය ආය නූපදින්නම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය වරදවා ගැනීම හරිද? වැරදි විදිහට ගැනීම සම්පූර්ණයෙන් අයින් වෙනවා. හරිද? සක් ඒ කියන්නේ සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයටම කියන තව නමක්. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඒක වරදවා ගැනීම අයින් වෙලා යනවා. අර වගේ හිතක් පහල කරගත්තොත්. හැබැයි ඊට මෙහා හරි වැඩේ තමයි වෙන්නේ. අජාසත් රජුරන්ට ඒක වුණා. හරි? සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කරන වෙලාවේ බුදුරජාන් වහන්සේ දේශනා කරා මේ තැනත්තා පීතෘ ඝාතක පාප කර්මය සිද්ධ නොකරගෙන තිබුණා නම් සෝවන් වෙනවා කියලා. ඒ කියන්නේ එයා මේ අංග 8 ආසන්නයටම යනවා. නමුත් ඉදිරියට යන්න බැහැ. ඒ වගේ අපි මේක ආසන්නයටම වර්ධනය කරත් පල්ලෙහාටම පිරෙන්න පුළුවන්. හරි ඒකයි සෝවාන් නොවි නොවීමේ තියෙන භයානකම නියත මිත්‍යා දෘෂ්ටිකේ බාටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ආයතරයක්. දැන් අපි මෙහෙම හිටියට එහෙම වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ தত্ত্বය කරගන්න පුළුවන් වෙන්නේ බුද්ධෝත්පාද කාලයක ධර්ම ශ්‍රවණය කරන කාලයක මනුස්ස ජීවිතය ලැබිලා තියෙන කාලයක විතරයි. ඉතින් එහෙනම් අපි මේ ගැන දැන් බලන්න ඕනේ මේක ඇත්තටම කරන්න ඕනද කොහොමද මේ කරන්නේ මේක කරන්න තව මොන හරි කරන්න දෙයක් තියෙනවද කොතනින්ද දැන් පටන් ගන්න ඕනේ දැන් ඒ පාර අන්න දැන් අර එක ප්‍රශ්නයක් නම් විසඳගත්තා තණ්හාව කියන එක දැන් එන විදිහට හදාගන්න පුළුවන් කියලා නේද අර වෛද්‍යවරයා ගැනත් හිතලා ආර්යසත්‍ය මාර්ගය ගැන තේ විදිහමයි නේද ඔය ඒ විදිහටම අපි විසඳුම මොකක්ද කියලා නැවත නැවත මෙනෙහි කරොත් නැවත නැවත මෙනෙහි කරොත් නැවත නැවත මෙනෙහි කරොත් විසඳුම එන්න ඕනේ මෙතනින් කියලා ඒ தත්ත්වයක් හදාගන්න පුළුවන්. දැන් අපි බලන්න ඕනේ මේ ක්‍රමවේදය ඉස්සරහට අරගෙන යන්න එන එන ප්‍රශ්නය විසඳගෙන කොහොමද ඊටාම පල්ලෙහා තත්වයක තියෙන මානසිකාරය. يعني ප්‍රාණඝාත කරනවා, ආදත් ආදාන කරනවා, කාමයේ වර්ධවා හැසිරෙන මට්ටමක් තියෙනවා, බොරු කියනවා, පලනවා කියන්නේ නේද? බොරු බේකල් අදාරිනවා, සුරාපානය කරනවා, එතකොට පරුස වචන කියනවා, කේලම් කියනවා මේක එක ජල්බරියක් මේක ජීවිතය කියලා මහා විකාර රූපී ස්වභාවයක් තියෙන කෙනෙක් ඉන්නවා. එහෙම එක්කෙනෙක්වත් නැහැ නේද මෙතන නම්? එතකොට ඔයහොම කියද්දී කාගේ පැත්තටද හැරිලා බලන්න ඕනේ? ඔව් කාටවත් කියන්න යන්න එපා. හොරාට වගේ මගේ පැත්ත හැරිලා බලන්න. සාමාන්‍යයෙන් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාද, පරසාවාද, සම්ප්‍රප්පලාප සහ සුරාපානය කියන අටක් මේ අට තුල මං කොතනද ඉන්නේ? මගේ කුසල සංවර්ධනය කොතනද කියලා පොඩ්ඩක් හැරිලා බලන්න. නේද? එතකොට ඔන්න අපිට තේරෙයි මගේ தත්ත්වය මොකක්ද කියලා. දැන් මෙතනින් ගැලවෙන්න පටන් ගන්න ඕනේ ඉස්සෙල්ලාම. හරි? දැන් අපි යනවා හැම දෙයක්ම අපේ පින්නත් නේ කාරණා සහිතව ගැලවෙන විදිහ ගැන සාකච්ඡා කරන්න ඕනේ. නිකම් බෑ. හරි දැන් අපිට යම්කිසි ඉලක්කයක් තියෙනව නේද පාර? ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය උපද්දවන්න ඕනේ. මේක උපද්දවීම සඳහා පංච උපාදානස්කන්ධයෙහි ඇත්ත తත්වය අවබෝධ වෙනවා කියලා කිව්වා මේක උපද්දවන්න ගියාම. එතකොට මේ අංග 8 වර්ධනය වෙන්නත් ඕනේ මේක උපදින්නත් ඕනේ නේද? එතකොට කොහොමද මේක ආරම්භ වෙන්නේ කියලා දැන් තමයි ඔන්න බණ පටන් ගන්න වෙන්නේ. නේද? එහෙමනේ නේද දැන්? අපි කතා කරේ නිවන් මාර්ගය ගැන කතා කරමු කියලා පටන් ගත්තේ. හරි නෑ මම දැන් දැන් බණ පටන් ගන්න වෙන්නේ දැන්. ඒක එහෙම කියන්න වෙන්නේ ඇයි? ඔය ටික අපි කතා කරන්නේ නැතුව වෙන දෙයක් කතා කරා නම් අපිට යන්න බෑ ඉස්සරහට. නේද? දැන් අරමුණක් තියෙනවා, වැරදිච්ච තැන තියෙනවා. ඒ ටික ඔක්කොම දැන් දන්නවා. අපේ මානසිකාරයත් දැන දන්නවා. දැන් බලමු සිත මෙහි అలවා යන්නේ කොහොමද ප්‍රශ්නේ. සිත ඇලෙන්නේ නේද? සිත එක දිගට මේ මාර්ගය තුල යන්නට බෑ. මේකේ అలවා යන්නේ කොහොමද? මොකද්ද කරන්න ඕනේ? යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව එක කොනකින් පටන් අරන් අනිත් කොන දක්වාම දැන් මේ පීනන්න වෙලා තියෙනවා. හරිද? මම මේක දකින්නේ මෙන්න මේ වගේ පිහිනීමක් කියලා පල්ලෙහාට ගන්න සැඩ පහරක් තියෙනවා. පල්ලෙහාට ගන්න සැඩ පහර දිගේ යම්කිසි කෙනෙක් ඉහළට පීනනවා. ඉහළට පීනුවාට පස්සේ එක කඩයිමක් තියෙනවා. නැත්නම් කන්ද උඩට යන්න තියෙන්නේ. මේ කන්ද උඩින් තියෙන වෙනත් පැත්තට ගඟක්. වෙනත් පැත්තට ගඟක් තියෙනවා. මෙයා මොකද දැන් මාව වැටලා තියෙන ගඟ මහා භයානක පැත්තකට යන්නේ. හැබැයි එහා පැත්තට තියෙන ගඟ මහා සුන්දර පැත්තකට යන්නේ. දැන් මාව වැටලා තියෙන්නේ මේකේ. දැන් මම මොනව කරයිද? එක දිගට මහන්සි ආරම් පීනන්න වෙනවා. ඇයි ඒ? ඔව්. එක මොහොතක් වීරිය අතහැරියොත් මොකද වෙන්නේ? පීනපු ටික ආය පල්ලෙහාට යනවා. එහෙනම් මගේ අරමුණක් තියෙනවා දැන්. මොකක්ද අරමුණ? මං උඩට පීනන්න ඕන. මං හැමදාම උඩට පීනයි පීන ඉන්නද කල්පනාව? නෑ නෑ. මං කොහොම හරි කරලා එක දිගට උඩට පීන ගත්තොත් කන්දෙන් එහා පැත්තට තියෙන පැන පැනගත්ත ගමන් මට නිකන් ඔහේ ඉන්න තියෙන්නේ ඇයි? දැන් ඇදගෙන යන්නේ වෙන කොටද? දැන් ඔහේ යන්නයි තියෙන්නේ. නේද? අන්න එහෙම අරමුණක් තියෙනවා නම් අපිට මං පීනන්න පීනන්න පල්ලෙහාටම ගියා. හරි දැන් මං හොඳ සැලැස්මක් හදනවා. ඉන්නකොට මම මේ සැරේ දත්මිට කාගෙන උඩටම පීන ගන්නම් කියලා සැලැස්ම හදලා පීනනවද නැද්ද එහෙම ඇයි? අර ඔන්න මෙන්න යනවා ආය පල්ලෙහාට යනවා. සමහර අයට එහෙම වෙනවා. අපරාධේ. ඒකට කියන්නේ හොද හොද මඩේ දානවා කියලා. නේද? මොකද කරන්නේ? මෙයා සෑහෙන උඩට පීනනවා. ආය පල්ලෙහාට යනවා. ආය ආය මගක් පීනනවා. ආය පල්ලෙහාට යනවා. එහෙම වෙන්නේ හුඟක් අයට මේකෙන් එහා පැත්තට පැනගත්තාම මොකද්ද වෙන්නේ කියලා දන්නේ දන්නේ නැති අය ඔහේ මේකේ පීන පීන ඉන්නවා. සමහර අය පල්ලෙහාටම යනවා. ඒ කියන්නේ අපායටම යනවා. අපායටම යනවා. මේ මොකක් ගැනද මම මේ කියන්නේ? සෝතාපන්න කියන්නේ මොකද්ද? ඒත් කියන්නේ මතකද මං මෙහි ඕස්ට්‍රේලියාවට ආපු පළවෙනිම වැඩසටහන. හරිද? පළවෙනි වැඩසටහන වෙලාවේ ඒ ධර්මදේශනා මාලාවට මෙහි ඇත්තෝ මගෙන් අහන්නෙත් නැතුව නමක් දාලා තිබ්බා මට හොඳට මතකයි. හරි ලස්සන නමක් දාලා තිබ්බා. විය සිදුරෙන් සැඩ පහරට කියලා. කොහෙන් හොයාගත්ත එකත් මන් දන්නේ නැහැ. ඒක තමයි මට අද වගේ මතකයි. එහෙම නමක් දාලා තිබ්බා විය සිදුරෙන් සැඩ පහරට කියලා. මම ඒක ගැන අහන්න නැතුව හිටියා. ඉන්නකොට අපේ ඔය පාලිත මහත්තයලා තමයි ඒ වෙලාවේ ඒක කරේ. ඉතින් මම බැලුවා මේ මොකද්ද මේ හරි ලස්සන කතාවක් ඒක. වියසිදුරෙන් කියලා කිව්වේ මනුස්ස ජීවිතයක් ලැබීම. සැඩ පහරට කිව්වේ සෝතාපන්න වීම. කියන එක. හරි. ඊටාම අර්ථවත්. ඊටාම අර්ථවත් නමක් ඒක. එතකොට මේ මේක තමයි මේ කාරණාව දැන් මේ කියන්න හදන්නේ සෝතාපන්න කියන්නේ සැඩ පහරක් කියන එකමයි. කොයි පැත්තට තියෙන සැඩ පහරද? නිවන පැත්තට තියෙන සැඩ පහරක්. යමෙක් සෝවාන් වුණාද එයා අනිවාර්යයෙන්ම නිවන් දකිනවා. අනිවාර්යයෙන්ම බව හතක් හෝ ඊට මෙහා කාලයක් ඇතුළත එහෙනම් කියන්නේ ඒක නිවන් දකින්න සැඩ පාරට වුණා. එහෙනම් මේ ඉන්නේ අපායට යන සැඩ පාරේ ඉන්නවා. නේද? එතකොට මේකෙන් අර කඩයිම දක්වා ගිහිල්ලා කඩයිමෙන් එහා පැත්තට පැනගත්ත ගම ප්‍රශ්නේ ඉවරයි. එහෙනම් එහෙම අරමුණක් අපිට දැන් තියෙන්න ඕනේ. මාර්ගසිත උපදවා ගන්නවා කියලා කියන්නේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ඉවරයි. දැන් අපිට වෙනවා එක කොනක ඉඳන් අනිත් කොනට. දැන් අපි ඉන්නේ කොතනද? දැන් අපි උපකල්පනයක් ගන්නවා. උපකල්පනයක් ගන්නවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යතර, මුසාවාද, පිසුනාවාද, පරසාවාද, සම්ප්‍රප්පලාප, සුරාපානය සියල්ල සිද්ධ වෙන මට්ටමක ඉන්නවා. ඒක තමයි ඊටාම සාධාරණ එතනින් කොහොමද උඩ යන්නේ කියලා ඊටා ප්‍රායෝගික ක්‍රමයක් ඕනේ. හරිද? මේ ඔක්කොම සිද්ධ වෙන තැනක ඉන්න කෙනෙක් ගැනයි මේ කතා කරන්නේ මෙයා අහුවෙලා සැඩපහරට හොඳට අහුවෙලා තියෙන්නේ. මේවට කියනවා කර්මපත කියලා. මේවා හින්දා මොකද වෙන්නේ? යාට චුතිසිතෙන් ගැලවිලා නැහැ. බොහෝ විට යාට අස්සයෙක්, බැටළුවෙක්, කුකුලෙක්, නරියෙක්, ඉබ්බෙක් හරිද? ඕවා වෙලා හරිද? කිකිලිය පිටිපස්සේ නේද කොක්ක ගාගෙන යන්න වෙනවා. ඉතින් මේ මේ සිද්ධ වෙන හදියත් එක්ක මේවා ඊට වැඩි ඊට වැඩි පවු නැහැ නේ මේ ලෝකේ කරන්නේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාද, පරසාවාචක ඊට වැඩි පවු නැහැ. නේද? එතකොට මේ ඔක්කොම පව් වලින් ගැලවෙන්න පුළුවන් ඔය එක පාපයක් හරි හැබැයි ආනන්තරීය මට්ටමට ගිහිලා තිබ්බොත්. ප්‍රාණඝාතය සිද්ධ වෙලා තිබ්බේ මව් මැරීමෙන් නම්, පියා මැරීමෙන් නම්. අය චිත්තයට ගලවන්න බෑ. ඒක තමයි අජාසත් රජුරන්ට උනේ මාර්ගසිත පහළ වෙන්නේ නැහැ. එතකොට එහෙම එකක් වෙලා තියෙනවද? ආනන්තරීය එකක් වෙලා නැහැ නේ දැන් වෙනකොට. බය වෙන්න එපා කාට හරි සැකයක් ඇති සංඝ ભેදය වෙලා ඇති මගේ අතින් කියලා. ගිහි අයතින් සංඝ බේද ආනන්තරී පාප කර්ම වෙන්නේ නැහැ. හරි සමහර අයට සැක තියෙනවා අපි සංඝයා වහන්සේලා ළඟ හිටියා එහාට මෙහාට කිව්වා. දැන් සමහර අයට ඔක අමතක වෙලා කියන්න යනවනේ. හරිද? අර ඉන්න කට්ටිය ගේවා ගිහින් කියවනවා දෙපැත්තට. හරිද? ඒක ඒක ගිහි අයතින් වෙන්නේ නැහැ. ඒක පැවිද්දෙක් අතින්මයි. පැවිදි සමගි පැවිදි කණ්ඩායම ඉන්න තැනක සමගියෙන් ඉන්න තැනක පැවිද්දෙක් මූලික වෙලා ඒ කණ්ඩායම දෙකට බෙදීමෙන් තමයි සංඝ බේද පාප කර්මය සිද්ධ වෙන්නේ අනන්තරී පාප කර්මය. හරිද? එනකොට ගිහියා අතින් එක වෙන්නේ නැහැ. හැබැයි වෙන්නේ නැහැ කියලා දැන් නිදහස් වෙනවා හැම නෙවෙයි. නේද? ලොකු පාපයක් සංඝයා වහන්සේ බිදෝන එක ගිහි හරි සමහර අයට කිසි ගාණක් නැහැ. එක නමකෙන් අහන අනිත් නමට කියනවා අනිත් නමෙන් අහන අනිත් නමට කියනවා. නේද? ලංකාවේ මාධ්‍ය එහෙම ගත්තොත් නම් සංඝ ભેදය ආසන්නෙටම කියලා තියෙන්නේ. ඒ කට්ටිය එක්කෙනෙක් කියන එකක් අරගෙන තව කෙනෙක් කියන එකක් අරගෙන දෙක එකට කරලා දානවා. හරිද? ඒ ඒ ඇවිල්ලා ව්‍යාපාර සඳහා ඉතින් මේ දැන් එහෙම ආනන්තරී පාප කර්මයක් වෙලා නැත්නම් අඟුලිමාල තෙරුන් වහන්සේ තරම් පව කරගෙන තියෙනවද? තෙරුන් වහන්සේ නෙවෙයි අහිංසක තරුණයා තරම් පව කරගෙන තියෙනවද? නැහැ. ඒක 999 එකට වැඩි ගාණක් මරලා තියෙනවද? නැහැ. එහෙනම් මම ඉන්නවා හරිද? සසර ආපු භවංගය කොහොමද කියලා දන්නේ නැහැ. බොහෝ විට මේ පැය 7ක් 8ක් බණක් අහන්න හිතක්වත් පහළ වෙන්නේ නැහැ ත්‍රි හේතුක නැත්තම්. හරි හිතක්වත් පහළ වෙන්නේ ඕක කියපු ගමන් අනේ අම්මේ පැයට ගියා නේද? ඒ කියන්නේ ධර්මයේ රසය. ධර්මයේ රසය දැනෙන්නේ නැහැ. දි හේතුක කෙනෙකුට බොහෝ විට ඔන්න අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද දැන් මම බලාගෙන හිටියා බණ කියනකොට කියනවා වගේමයි නේද අහන අයත් ඔන්න ඔය ඉන්නවා. මම හිතන්නේ දැන් අපි පැය 3මාරකට වැඩි කාලයක් අපි මේ ඉන්නවා. ඉතින් ඔය ඉන්නේ ලෝක එකට. නේද? එහෙනම් ඇයි ඒ ධර්මයේ ප්‍රසාදය අපි දෙගොල්ලන්ටම තියෙනවා. නේද? එහෙනම් බොහෝ විට අපි හැමෝම ත්‍රි හේතුක වෙන්න ඉඩ කඩ වැඩි. හරි නැත්නම් හිතෙන්නේවත් නැහැ. හරි එහෙනම් දැන් ඔන්න දැන් වාසි ගොඩක් තියෙන තැනක ඉන්නවා වගේ තේරෙනවා. හැබැයි තාම වාසි අවාසි වෙන මට්ටමකයි ඉන්නේ. ඒ කියන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරසාවාච, සම්ප්‍රප්පලාප කෙරෙන මට්ටමක ඉන්නවා. දැන් මොකද කරන්නේ? හරි. දැන් කාරණා සහිතවයි මේක කරන්න වෙන්නේ. දැන් මට පළවෙනි මගේ අවශ්‍යතාවය තමයි මේක නෙකරෙන මට්ටමකට පත් කරගන්න මේවා ප්‍රබල අකුසල් මේ අකුසල් හමු මට කිසිම විදිහකින් ඇත්ත මතුවෙන්නේ නැහැ. කාමයේ වර්ධවා ඇතිීමේ සිතුවිලි තියාගෙන ඉන්න කෙනාට මේ ලෝකේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත දකින්න බෑ. ඒ සිතුවිල්ලම හිර වෙලා ඉන්නේ. මුළු ජීවිතේම සමහර අය ඉන්නේ රාගයේ ජීවිතය කරගෙන ඉන්න අය ඉන්නවා. සුරාපානයේ ජීවිතය කරන් ඉන්න අය ඉන්නවා. උදේ නැගිටින හැන්දෑවේ නිදාගන්න වෙලාව දක්වා තමන්ගේ ශරීරය පවා ශරීරය පවා අනවශ්‍ය විදිහට අපි යම් කිසි කෙනෙක් මේ තැනට සුදුසු විදිහට ඉන්න එකනේ මම කියන්නේ. ප්‍රියමනාප වෙන්න ඕනේ. ඒක ඇත්ත. හරිද? ප්‍රියමනාපව සහ අනිත් අයට පිළිකුල උපදින්න නැති වෙන්න මේ කුණු ශරීරය පාවිච්චි කරගන්න ඕන අපිටත් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන සංඝයා වහන්සේ විදිහට ප්‍රිය ඒ ප්‍රියමනාප කතාව නෙවෙයි වෙන චේතනාවකින් සමහර අය කොච්චර වයසට ගියත් සැරසීමේ චේතනාව තියෙන්නේ අර රාගයේ පැත්තට. මුළු ජීවිතේම රාගය මුල් කරගෙන ජීවත් වෙන කට්ටියක් ඉන්නවා. හරිද? ඉතින් මේ වැනි தත්වයක් ගැන දැනගෙන මේවා අතෘප්ති කරයි කියලා දැනගෙන මොකද කරන්න ඕනේ? දැන් මේකෙන් ගැලවෙන ක්‍රමයක් ගැන හොයන්න ඕනේ. එහෙනම් අපි යම්කිසි තැනක ඉන්නවා දැන් මේ වෙනකොට අපිට මේක කරන්න පුළුවන්. පුළුවන් මට්ටමක තියෙන අය අපි ඔක්කොමලා. එහෙනම් කොහොමද මේ වැරදි සිද්ධ වෙන්නේ නැති තත්ත්වයටපත් වෙන්නේ. ඇයි මේවා එක දිගට එක දිගට සිද්ධ වුණොත් මට සසර මහ භයානක තත්ත්වයකටපත් වෙනවා. එහෙනම් ඔන්න ඔතනින් තමයි පටන් ගන්න. හරිද? ඉස්සෙල්ලාම කරන්න ඕනේ ආදීනව සහ ආනිසංස මෙනෙහි කරන එක. හරිද? ඒකට ධර්ම ශ්‍රවණය කරන්න ඕන හොඳට සංවේදීව. හරි? මේ බලන්න. ඔන්න ඔය කියන කිසිම දෙයක් බණක්වත් අහක් නැති කෙනෙක් ඉන්නවා. එයාට මෙන්න මෙහෙම එකක් තියෙනවා. එයාට දැන් අපි ඔකට ගන්න උදාහරණය මොකක් හරි උදාහරණයක් ගමු. පත්තෑයෙක් ගෙටෙනවා. හරිද? පත්තෑයෙක් ගෙටෙනකොට ඔය වෙලාවට හැසිරෙන විදිහ බලන්න එක එක්කෙනා. Taman කොහොමද කියලා බලන්න. එතකොට අනිත් ඔක්කොම ඔක්කොම අරගෙන මම කියන්නේ සියලු වැරදි සිද්ධ වෙන ඒවා අරගෙන මේ පත්තෑයෙක් ගෙටෙනවා කියන එකක් විතරක් ගන්නවා අපි. හරි? බලන්න කොහොමද හැසිරෙන්නේ සමහර අය කිසිම ගාණක් නැහැ සෙරප්පුව ගත්ත පොඩි කරා. හරි පොඩි කරා එළියට දැම්මා ගාණක්වත් නැතුව ඉන්නවා. එයාට කිසිම සිතුවිල්ලක් නැහැ නවත්ත ගන්න. හරි? එහෙම කෙනෙකුට අපි මෙන්න මෙහෙම බණ කියනවා. තමන් හාකොට සලකපන්. දැන් මම ළමයින්ට කියන විදිහ මම කියන්නම්. අපි පොඩි ළමයින්ට කියන්නේ මෙන්න මෙහෙමයි. හොඳට ඇස් දෙක පියාගෙන මම කියද්දි මෙනෙහි කරන්න කියනවා මේ ළමයින්ට. හරිද? කියන්නේ දරුවෝ ටික ඔන්න මෙනෙහි කර කර මං කියනවා කන්දක් උඩින් කන්දක් කන්දක් තියෙන පාරකින් යනවා කියලා හිතන්න. දැන් කන්දක් තියෙන පාරකින් තනියම යනවා. තනියම යනකොට ලොකු බස් එකක් විතර ගලක් එනවා උඩින්. හරිද? එනවා මම බේරෙන්න හදනවා නෑ මගේ බඩ පැත්ත පොඩි වෙලා ගල පල්ලෙහාට යනවා. දැන් මාව ඇරිලා පාරේ. හරිද? ඩ්‍රයිවර් මේ ළමයි ඇස්සෙන් පොඩි කරගන්නවා. හරිද? අප්පෝ කියලා. හරිද? ඊට පස්සේ මං කියනවා දැන් මං හැරෙන්න බලනවා. හැරෙන්න බලනකොට මට මේ පැත්තම රිදෙනවා. ලේ ගොඩක් ගිහිලා මට දැන් පේනවා. හරියට රිදෙන හැරෙන්න බෑ රිදෙනවා. කියලා කියනවා. හරිද? කියලා කියනවා. හා දැන් මං කෑග ගහ ඉන්නවා. කවුරුවත් නැහැ කිසිම කෙනෙක් පේන්න. අනාර පැත්තෙන් බාල්ලෝ දෙන්නෙක් එනවා. මට උදව් කරයිද? නෑ. වෙනදට නම් මට බල්ලෝ එලව ගන්න පුළුවන්. මම බල්ලෝ එනකොට දඟලන්න බැලුවා. මට හැරෙන්නවත් දඟලන්න බෑ. මේ දෙන්න ඇවිල්ලා මොකද කරන්නේ? මගේ අර තුවාලේ අදිනවා. බඩවැල් අදිනවා එළියට. අන්න හරින් කාකෝ වගේක් එනවා. හරිද? ඔන්න ඔහොම කියනකොට දැන් මේ කට්ටියට ලොකු ප්‍රශ්නයක් මේක මෙනෙහි කරනවා. ඊට පස්සේ තමයි මම කියන්නේ අපි මරපු පත්තයට මොකද උනේ කියලා. ඒ තමන් හා කොට බලන්න පුරුදු කරනවා. හරිද? පත්තය දැක්කා. පත්තයගේ බඩට මම පාරක් ගැහුවා. ගහපු ගමන් බඩ පැලුණා. පැල්ල මොකද උනේ? ඇතුලේ තියෙන අර එයාගේ ඇඟේ ඇතුලේ තියෙන විදියට ආවා. ඊට පොළොවට ඇලුනා නේද? ඇලුනට පස්සේ මම මොකද කරේ? කොස්සකින් එළියට දැම්මා. එළියට දැම්මම එයා රවුන්ඩ් එකක් විතර කැරකෙනකොට වැලි ඇනුණා නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? කූඹි, කඩි ඇවිල්ලා පාන පිටින් කනවා. හරිද? පාන පිටින් කනවා. කොයි වගේද? අර වගේමයි. මේක කිව්වට පස්සේ අපේ ළමයි හොදෙනෙක් කිව්වා ආයෙනම් හාමුදුරනේ මම පත්තෑ මේ පිරිමි ළමයි. හරිද? පත්තෑයෙක් මරණව නෙවෙයි වෙන කෙනෙකුට මරන්නවත් දෙන්නේ නැහැ කියලා. අන්න මොකද්ද හැදුනේ? පාණාති පාතා වේරමණී හැදෙන්නේ නේ. මොනවද ඒ කරේ? එතනින් නැවතුනේ නැහැ. ඊට පස්සේ මම මොකද කියන්නේ? අන්න මේක කරන කෙනාට ওই වගේ ආදීනව හම්බෙනවා. ඊළඟ භවයේ භව ගානක් මේ වගේ විපාක ලැබෙනවා. කියලා හොඳට කියලා දුන්නා. විශේෂයෙන් අර සතා ගැන අනුකම්පාවෙන් කරුණාවෙන් සංවේදීව කියලා දුන්නා. එහෙනම් දැන් මොකද කරන්නේ? අන්න බලන්න දැන් එයාට කුසල සිත් උපදින්න පටන් ගත්තා. වෙනදා පත්තෑ යනකොට මරපු කෙනාට දැන් මොකද වෙන්නේ? දැන් ආයෙසරක් පත්තෑයක් දකින්නකොටම නේද? හිතන්නේ මරන්නෙම නැති වෙයි කියලාද? ආයෙ යන්න ප්‍රායෝගික තැනට යන්න. කෙනෙක් නම් මරන්නේ නැහැ. කෙනෙක් මරනවා මොන වුණොත්ද? වැඩියෙන් තරහ ගියොත්. කුසලසිත කියලා කියන්නේ අවිහිංසා සංකල්පයක් ඇති උනේ නේද? එහෙනම් කුසල උත්පාදනයක් සිද්ධ වෙනවා දැන් මෙයාගේ. වෙනදා වගේ නෙවෙයි. ඒ වගේම අකුසල උත්පාදනයකුත් සිද්ධ වෙනවා. මේ කමකටද මෙහෙට එන්නේ මෙච්චර ඉන්න තැන් තියෙද්දි හරිද? දැන් තම තාත්තෙක් නම් මගේ දරුවා කෑවොත් එහෙම මොකද වෙන්නේ? දරුවා කෑවොත් වෙන්නේ ඉදි වෙන එක විතරයි, රිදෙන එක විතරයි. දරුවා දවස් දෙකක් අඬයි. ඒක ඒකට හරියන දඬුවම නම් මෙයාගේ කොහේ හරි කකුලක් හරි චුට්ටක් මේවා කරන්න ඕනේ. දැන් දරුවා කකුලට පොඩි පොඩි දෙයක් එන්නේ. ඒකට හරියන විදිහට අපි දෙන දඬුවම මොකද්ද? මරණය. මේ දරුවා මරන්න ආවේ නැහැ නේද? ඒතර එහෙම චේතනාවක්වත් නැහැ නේ. ඉතින් මගේ අපරිස්සම තියෙන්නේ. ඉතින් ඒ ඒව ගැන මොකක්වත් නැහැ. දැන් මෙයාට කුසල අකුසල සිත් දෙකම පහළ වෙනවා. දරුවා ගැන හිතලා මරන්නත් හිතෙනවා. නැත්තම් බය හිතලා මරන්න හිතෙනවා. සහ මේ ওই දෙකම. දැන් බලන්න මෙයා අතින් මේක මේක මැරෙනවා. මැරුණාට පස්සේ මෙයා මොකද කරන්න ඕන? ඊළඟ සැරේ ආයෙ මැරෙන්නේ නැති වෙන්න තව තව තව තව ආනිසංස ආදීනව මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර කරන්න ඕන මොකද්ද? තමන්ගේ කුසලය කුසලයේ වර්ධනය වෙලා මදි කියලා වර්ධනය කරගන්න ඕනේ. කුසලයේ වර්ධනය වෙලා මදි කියලා වර්ධනය කරගන්න ඕනේ. හරිද? අන්න ඒ විදිහට කර කර කර කර කර කර මේ ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාර ආදියෙන් වළකින්න ඕනද නැද්ද? සතර දෝෂ දැන දැක දැක අනුන්ට වෙන දේ හැම සිල් කැඩීමකින්ම මොකද වෙන්නේ? අන් අයට තමන්ට අනුන්ට දෙදෙනාට දෙපැත්තටම හානියක් වෙනවමද නැද්ද? තමන්ට අනුන්ට සහ දෙදෙනාටම හානියක් වෙනවා. එහෙනම් ඒක ගැන මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා අපේ හැඟීම හදන්න ඕනේ සිල් කැඩෙන්නේ නැති වෙන විදිහට. හරිද? හොඳයි. දැන් ආයතරයක් අපි බලනවා මේකේ තව මූල ධර්මයක් මෙතන මොකද්ද වෙන්නේ කියලා. කරන් දෙන්න මේව මේ විදිහට බලන්න වෙනවා. හරි? ඇයි අපි මේ සිල් කැඩෙන්නේ? සිල් කැඩෙන්න ආසන්නම හේතුව මොකක්ද? ආදීනවානිසංශ දකිනකොට එන අකුසලය මොකක්ද මේ එන ප්‍රබල අකුසලය කියලා මොකද මේකෙන් ගැලවෙන්න ඕන ක්‍රමෙත් හොයාගන්න ඕන නිසා ආසන්නම හේතුව මොකද්ද කියලා බලනවා. ආසන්නම හේතුව බලන්න නම් සිල් කැඩෙන්න මොහොතකට ඉස්සෙල්ලා සහ සිල් කැඩුනට පස්සේ මගේ හිතට මොකද වෙලා තියෙන්නේ කියලා බලාගත්තොත් ආසන්නම හේතුව හොයාගත්ත හින්දා මම මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. මధుරව කරකුණා වටේ. මං හොඳට නිදාගන්න ඇස්ති උනේ. කියලා හිතන්න. මං හොඳට නිදාගන්න සූදානම් වෙච්ච වෙලාවක මధుරව කන වටේ කරකිනවා. එක්ක කකුල කාලා යන්න ඕනේ. මොකවත් නැහැ. ඉතින් අතින් එලෙව්වා. ආයතරයක් වටේ කරකිනවා. ආය කරන දැන් මට සැපද දුකක්ද? ආ. අන්න බලන්න පළවෙනි තැනට යන්න. දැන් දුකක් හඳුනාගත්තා. හේතුව? මధుරවා වටේ කරකීම නැති කරන්න පුළුවන්. ක්‍රමේ මරා දැමීම. නේද? දැන් මොකද කරන්නේ? දෙසරයක් විතර මෙහෙම කරා හරි ගියේ නෑ. තවත් දුක වැඩි වුණා. ඊළඟ සැරේ මෙහෙම කරනකොට සීතට තට අහු වුණා, අතට අහු වුණා. දැන් මොකද? සතුටුද නැද්ද? සීතලට අතට අහු වුණාම සතුටුද නැද්ද? ආ නෑ. ආ හරි හරි. මරලා දුකෙන්මයි ඉඳලා තියෙන්නේ. අනේ අම්මේ. නේද? එහෙනම් සතුට වෙනවා නේද? ඒ මොහොතට සතුටක් එහෙනම් මම මරලා තියෙන්නේ මොනවා සඳහාද? දුක තරහා ගන්න පරිකම නේද? මදුරුවා වටේ කැරකෙනකොට මට ආපු දුක දරාගෙන මට net එකක් දාගන්න තිබ්බා, කොයිල් එකක් පත්තු කරගන්න තිබ්බා. ඒ මොකක්වත් කරේ නැහැ මම ඒ ශනේ මරලා දැන් මේ මට ආපු දුක දරා ගන්න බැරුවා. නේද? ඒක ඒක එක පැත්තකින් අවිද්‍යාව තාම ඒක විද්‍යාව බවට පත් වෙන පාඩක් නෑ. දැන් මේ පටන් ගන්නකොට මෙතෙන්ට යන්න බෑ. නේද? ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් උත්තරේ නෑ. නමුත් මේකට මොකක්ද කරන්නේ? මූලික වශයෙන්ම මම තේරුම් ගත්තා මට මේක දරන්න බැරුවයි මේක වෙන්නේ. හැම වැරද්දක්ම හිමද නැද්ද බලන්න. නේද? හොර වස්තු දකින්න. හොර වස්තු දැක්කහම ඒවා ලබා ගත්තොත් ලැබෙන සන්තෝෂය ලැබෙන දේ කියලා මිනිසුන්ට හිතෙනවා. ලොකු ලොකු හොර වස්තු දකින අයට ලොකු ලොකුවට දුක් ඇති වෙනවා. ආහා දැන් එතකොට ඔන්න තේරෙනවද? ওই ටික තේරෙනවා නම් අපිට කරුණාව උපද්දව ගන්නත් පුළුවන් වෙනවා. හරිද? කොහොම හරි කමක් නැහැ. ඔන්න ඕක තමයි වෙන්නේ අන්තිමට මේ වැඩේ කරපු ගමන් සතුටුයි පස්සෙත් දුක් ගොඩක් එනවා කරපු ගමන් දුක් නැති වෙනවා සතුටක් ඇති වෙනවා එහෙනම් ඔක්කොම කරන්නේ ඒකට දැන් දැන් ඔය ආදීනව ආනිසංස මෙනෙහි කරලා යම්කිසි කෙනෙක් ඕකෙන් වළකිනවා හරිද දැන් මම කියන්නම් වළකින්න ඕන ක්‍රමයේ ගැන කියන්නයි මේ යන්නේ මේකෙන් වළකිනවා කියන්නකෝ කොහොම හරි කරලා දත්මිතිකාවනේ වලගෙන මෙතන අඩුවක් තියෙනවා කියන්න ඕන එකේ මම ඒක කියන්නේ මේක කියලා දුන්නාට පස්සේ වැලකෙන්න ගියාම මං අහනවා දැන් අර දුක දරා ගන්න බැරි වුණ හිටියේ මෙන්න මේ මූල ධර්මයේ බලන්න මේ ඔක්කොම එකට එකතු කරගෙන ඉස්සරහට යන්න ඕනේ නේද මම කියන්නේ එයා මොනවා කියයිද? මගේ අත්‍රි දෙනවා, කකුල් දෙනවා, ආ බෙල්ල රිදෙනවා, නේද? හිත රිදෙනවා. දැන් දෙකම දෙපැත්තම රිදෙනවා. කායික සහ ඒකෙන් දෙයක් කියන්නේ මොකද්ද? මට දරන්න බෑ, දරන්න බෑ, මාව පෙරලලා දාන්න මට Continue listening by clicking next track number.